අද ධර්ම දේශනාවෙන් ප්‍රධාන වශයෙන් පැහැදිලි කර දෙන්නේ. වර්ෂයකට වතාවක් සෑම දුරුතු පොහෝ දිනකම ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් වල ජීවත් වෙන බොහෝ දෙනා දැනුවත් කරමින් එකම දිනයක එකම මොහොතක සත්‍යක්‍රියාවක් කරමින් පොදුවේ ලෝකයට පැමිණෙන දුක් විපත් වැළකී සෑම දිනාගේම ජීවිත සුරක්ෂිත වෙන්නටත් ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය චිරකාලයක් සුරක්ෂිත වෙන්නටත් අදිෂ්ඨාන කරමින් වසර ගණනාවක පටන් අපි ඒ සත්‍යක්‍රියාවක් සිද්ධ කරන්නට කටයුතු යොදාගෙන එනවා. මෙවර දුරුතු පොහෝ දිනෙහිත් ඒ කියන්නේ 15 වෙනි 15 වැනිදා රාත්‍රී 9යි 10ට ඒ සත්‍යක්‍රියාව සිදු කෙරෙනවා. ඒ සම්බන්ධව හැම දිනාම සහභාගී වෙන සියලු දෙනා දැනුවත් වීම සඳහාත් ඊට අමතරව Tamanට දෛනික ජීවිතයේදී පැමිණෙන විවිධ විපත් වළක්වා ලන්නට පෞද්ගලිකව Tamanට පැමිණෙන විපත් මෙන්ම පොදුවේ Tamanගේ ඥාතීන්ට හිතවතුන්ට මිත්‍රයින්ට අසල්වාසීන්ට ගමට රටට ලෝකෙට පැමිණෙන විපත් වළක්වන්නට අපි සතු යම්කිසි සත්‍යයක් පදනම් කරගෙන අපේ මානසික ශක්තිය ගොනු කරමින් මේ සත්‍ය ක්‍රියාව අපට භාවිතා කරන්නට පුළුවන් වෙන්නේ මොන විදිහෙන්ද කියන කාරණය අද ධර්ම දේශනාවෙහිදී පැහැදිලි කරන්නට අදහස් කළේ ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ යම් කිසි කෙනෙක් තමන්ට ආදරේ කියලා දැනෙනවා නම් තමන් තමන්ට ආදරේ කියලා දැනෙනවා නම් ඒබඳු ඥානවන්තයා විසින් ජීවිතේ යාම තුනෙන් එක් යාමයකදීවත් තමන් ආරක්ෂා කරගන්නට රැකගන්නට ක්‍රියා කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ධම්මපදයේ අත්ත වර්ගයේ සඳහන් වෙන මේ ගාථා ධර්මය අපි අද මාතෘකා කරගන්නට යෙදුනේ ඒ තමන් ආරක්ෂා කරගන්නට විපත් වළක්වා ගන්නට මෙලොව පරලොව සුරක්ෂිත කරගන්නට ක්‍රියාත්මක වෙන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහිදී සත්‍ය ක්‍රියාව ඒ සඳහා කොතෙක් වැදගත් වෙනවද එය අපට එදිනදා ජීවිතයේ නිවැරදිව හඳුනාගෙන පරිහරණය කරන්නේ කොහොමද කියන කාරණය මුල් කොටගෙන අද ධර්ම දේශනාව සිද්ධ කිරීම පිණිසයි. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ තමන් තමන්ට ආදරේ කියලා දැනෙනවා නම් ඒ තැනත්තා ඥානවන්තේ. ඒ කුමක් නිසාද? ප්‍රතජන සියලු සත්වයෝම තමන් මුල් කරගෙන ආත්ම තෘෂ්ණාව මූලික කොටගෙනයි මේ සසර ගමන පවත්වන්නේ. යමෙක් Tamanට ආදරේ නැතිනම් එක්කෝ එතනත්තා අරහත්ත්වයටපත් වෙලා කෙලෙස් නසපු කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැත්නම් උම්මත්තක පුද්ගලයෙක් වෙන්නට ඕන. රහතන් වහන්සේලා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා තියෙන නිසා ආත්ම තෘෂ්ණාව දුරු කරලා තියෙන නිසා තමන් ආරක්ෂා කරගන්නට හෝ එහෙම නැත්නම් මරණයෙන් තමන් රැකගන්නට විපතින් තමන් වළක්වා ගන්නට කියන විශේෂ තෘෂ්ණාවක් එතන නැහැ ලෝකයට යහපත පිණිස තමන් ආරක්ෂා වෙලා ලොවට යහපත කරන්නට උන්වහන්සේලා ක්‍රියාත්මක වෙනවා නමුත් මමායනෙන් ආත්ම තෘෂ්ණාවෙන් මම රැකෙන්නට කියලා උන්වහන්සේලාගේ පංචස්කන්ධය රැකගන්නට අමුත්වෙන් උන්වහන්සේලා තෘෂ්ණා මූලිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තෘෂ්ණාව නැති කරලා තියෙන නිසා. ඉන් මෙපිට ප්‍රතජන තත්වයෙන් කෙලෙස් බහුලව ජීවත් වෙන සත්වයින් හැම කෙනෙක්ම Taman මුල් කොටගෙන Taman ආරක්ෂා කරගන්නට නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා. ඒබඳු සත්වයින් යම් මොහොතක Taman පිළිබඳව අපේක්ෂාව අතහැරලා ජීවත් වෙනවා නම් අනුන් පිළිබඳව අපේක්ෂාව අතහැරලා ජීවත් වෙනවා නම් තමන්ගේ ජීවිතේ රැකගන්නට අනුන්ගේ ජීවිත රකින්නට ක්‍රියාත්මක නොවෙනවා නම් එතන පවතින්නේ මානසික දුර්වලකමක් කියලයි හඳුනා ගන්නට වෙන්නේ කුමක් නිසාද කෙලෙස් සහිතව ඉන්න පුද්ගලයෙක් තුල ඒබඳු තත්වයක් උද්ගත වෙනවා නම් ඒක දුබලකමක් හැටියටයි හඳුනාගත යුතු වෙන්නේ එනිසා ප්‍රතඥව සිටින එහෙම නැත්නම් කෙලෙස් සහිතව සිටින හැම කෙනෙක්ම සිහිනුවණින් ඉන්නවනම් කල්පනාවෙන් ඉන්නවනම් තමන්ගේ ජීවිතයට තමන් ඇසුරු කරන අන් අයගේ ජීවිතවලට පැමිණෙන දුක් විපත් වළක්වා ගන්නට හැම විටම ක්‍රියාත්මක වෙනවා. නමුත් එහෙම විපත් වළක්වා ගන්නට අවශ්‍යතාවයේ තිබුණු පමණටම අපට විපත් වළක්වන්නට පුළුවන් වෙන්නේ නැහැ. අපට කරදරයක් විපතක් නොපැමිණි ඊටාම සුවසේ ජීවත් වෙන්නට පුළුවන් නම් තමන්ගේ බිරිඳට තමන්ගේ සැමියාට තමන්ගේ මව්පියන්ට දරුවන්ට විපතක් නොවි සුරක්ෂිත වෙනවා නම් කොයි කවුරුත් කැමතියි නමුත් ඒ දුක් විපත් වළක්වාගෙන සැබවින්ම රැකවරණය සලස්වා ගන්න ප්‍රතිපත්තිය කුමක්ද කියලා හරිහැටි හඳුනා නොගත්තොත් අපට අපේ ආරක්ෂාව සලස්වා ගැනීම අවශ්‍ය වුණත් විපත් දුරු වෙනවාට කැමති වුණත් හැම විටම ඒවා ඒ විදිහෙන් සිදුවේ කියලා අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. අපි දන්නවා මුහුද ගොඩ ගලපු අවස්ථාවේ මිනිස්සු ජීවිතේ රැකගන්නට කොයිතරම් කැමති වුණත් තමන්ගේ ඥාතීන් ගේ දොර අහිමි වෙනවට කොයිතරම් අකමැති වුණත් ඒක එහෙම සිද්ධ වුණා. කුමක් නිසාද අපේ කැමැත්ත අකමැත්ත මත නෙවෙයි ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ අදාළ හේතු සාධක මත ලෝකයේ දේවල් උස්පහත් වෙනවා ඒ සිදුවෙන රටාව තේරුම් ගත්තොත් ඒවා වළක්වන ක්‍රමය තේරුම් ගත්තොත් අපේ ශක්ති ප්‍රමාණයෙන් එක්තරා ප්‍රමාණයකින් Tamanටත් ලෝකෙටත් පැමිණෙන දුක් විපත් වළක්වාලන්නට අපි සමත් වෙනවා. ඒ වගේම පින්නතුනේ යම් කිසි කෙනෙක් Tamanට පමණක් නෙමේ අනුන්ටත් පැමිණෙන විපත් වළක්වාලන්නට සිතනවා නම් කල්පනා කරනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් එබඳු සත්පුරුෂයන්ගේ సంతානෙහි යහපත් වූ මෙත්සිට අවදි වෙනවා කරුණාව අවදි වෙනවා සත්පුරුෂකම් අවදි වෙනවා මනුෂ්‍යකම් අවදි වෙනවා ඒ කුමක් නිසාද මම පමණක් නෙවෙයි ලෝකයේ අන් අයත් සුවසේ ජීවත් වෙන්නට ඕනේ කියන මේ අදහස ඒ තනත්තාගේ මනසෙහි වැඩෙන නිසා මෛත්‍රිය ආරම්භ වෙන්නේ එතනින් කරුණාව ආරම්භ වෙන්නේ එතනින් ඒ වගේම මුදිතාව ආරම්භ වෙන්නේ එතනින් තමන් ගැන පමණක් නොවේ අනුන් ගැනත් සැලකිලිමත්ව කටයුතු කරන මේ ස්වභාවය මත එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා එසේ අනුන් රකින්නට නම් අනුන් සුවපත් කරන්නට නම් ඒ පුද්ගලයා තේරුම් ගන්නට ඕනේ අනුන් රකින ප්‍රතිපදාව තමන් රැක ගන්නට නම් තමන් රැකෙන ප්‍රතිපදාව හඳුනා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. යම්කිසි කෙනෙකුට තමන් රැක ගන්නට ඕන නම් ඒ තැනැත්තා අනුන් රකින්නට ඕනේ යමෙකුට අනුන් රකින්නට ඕන නම් ඒ තැනැත්තා තම තමන් රැක ගන්නට උත්සාහ කරන්නට ඕනේ ඒ අනුන් රකින්න තමන් රකින්න වැඩපිළිවෙල කුමක්ද ප්‍රධාන වශයෙන්ම අසත් ධර්මයෙන් පාප ධර්මයෙන් තමන්ගේ සිත් සතන් ආරක්ෂා කර ගැනීම පිනතුනි අපි හැම කෙනෙකුටම විපත් පැමිණෙන ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක් පවතිනවා. එහෙම නැත්නම් අපි වෙත දුක් විපත් පැමිණෙන මාධ්‍ය තුනක් ලෝකයේහි विद्यमान වෙනවා. පළවෙනි අවස්ථාව තමයි අපට විපත් පැමිණෙන්නට පුළුවන් අපේම මනස තුලින්. දෙවැනි අවස්ථාව තමයි අපට දුක් විපත් පැමිණෙන්නට පුළුවන් අන්‍ය පුද්ගලයින්ගේ මනස තුලින්. තුන්වැනි අවස්ථාව තමයි අපට දුක් විපත් පැමිණෙන්නට පුළුවන් සබාධම තුලින්. මෙන්න මේ අවස්ථා තුන මාධ්‍ය කොටගෙන අපට දෛනික ජීවිතයේ ඕනෑම අවස්ථාවක කරදර හිරිහැර පීඩා පැමිණෙන්නට පුළුවන් සාංශාරික අකුසල කර්ම ක්‍රියාත්මක වෙලා අපි දුකට පීඩාවට අසහනයට විපතට පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. Tamanගේ මනස තුලින් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ පෙනතුනේ යම්කිසි කෙනෙකුගේ මනස කෙලෙසෙනවා නම් අසත් ධර්මයෙන් පාප ධර්මයෙන් දූෂ්‍ය වෙනවා නම් ඒ දූෂ්‍ය වෙන හැම මොහොතක්ම ඒ තනත්තා තමන් විසින් තමන්ට දුක් විපත් ඇති කරගන්නා අවස්ථාවක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මනස කිලිටි වුණු මනස දූෂ්‍ය වුණු අවස්ථාවකම තමයි සසරේ අප විසින් සිද්ධ කරගෙන තියෙන අකුසල කර්මත් ක්‍රියාත්මක වෙන්නට ඉඩකඩ තියෙනවා. Taman ලෝකයේ සිද්ධ වෙන කාරණයකින් කුපිත වෙනවා නම් ද්වේෂ සහගත වෙනවා ඒ කුපිත වීම නිසා ද්වේෂ කිරීම නිසා ලෝකෙට විපත් පැමිණීම කෙසේ වෙතත් තමන් තමන්ම විනාශ කරගන්නා තැනකට මං සලසා ගන්නවා. පින තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුගේ මනස කෙලසා ගැනීම අනිත් අය කරන කටයුතු නිසා හෝ අනිත් අයගේ වැරදි නිසා හෝ ලෝකයේ සිදුවෙන කාරණයක් පදනම් කරගෙන හෝ අපි අපේ මනස විනාශ කරගන්නවා නම් අපේ මනස කුපිත කරගන්නවා නම් ඒක හරියට ගිනි අඟුරු ටිකක් දෝතින් අරගෙන අනුන්ට දමා ගසන්නට උත්සාහ කරන්නා වගේ අනුන්ගේ ඇඟේ හැපුණොත් අනුනුත් පිලිස්සෙන්නට පුළුවන්. නමුත් ඒක නියත කාරණයක් නෙමෙයි. හැබැයි Tamanගේ දෑත පිලිස්සෙනවා කියන එක නම් නියත වශයෙන්ම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි ලෝකයේ කෙරෙන අඩුපාඩු අන් අයගේ වැරදි අන් අය කරන අපරාධ නිසා හෝ අපි අපේ මනස කුපිත කරගන්නවා නම් අපි කෝපය, ද්වේෂය, ආවේගය මතු කරගන්නවා නම් ඒ මනසේ කිලුට හටගන්න අවස්ථාව මනසෙහි කෙලෙස් ධර්ම උත්සන්න වෙන අවස්ථාව ප්‍රධාන වශයෙන්ම තමන් තමන්ට විනාශයක් කරගන්න අවස්ථාවක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ආකාරයට Tamanගේ මනස ඒ මොහොතේම විනාශ වෙනවා ඒ වගේම ඒ द्वේෂයේ කෝපයේ විපාකයේ වශයෙන් තමන්ට මතු සසරෙහි දුක් විපත් විඳින්නට සිද්ධ වෙනවා. ඒ වගේම द्वේෂයට කෝපයට නතු වීම නිසා අනිත් අයටත් තමන් හිංසා පීඩා කරනවා. මෙන්න මේ විදිහට පුද්ගලයාගේ සිත දූෂ්‍ය වුනහම පෞද්ගලිකව තමන්ට විපත් සිද්ධ වෙනවා පොදුවේ අන් අයට විපත් සිද්ධ වෙනවා ඒ වගේම ලෝකයටම ඒ අකුසල කර්මයේ විපාක දෙද්දී තමන්ටත් අනුන්ටත් හිරිහැර පීඩා පැමිණෙන්නට එයම සාධකයක් වෙනවා. මේ ආකාරයෙන් යම්කිසි කෙනෙකුගේ මනස කිලිටි වුණු තැන ඒ තනත්තාගේ චිත්තසංතානයේ තුලින්ම තමන්ගේ විනාශයත් අනුන්ගේ විනාශයත් ඉස්මතු වෙන්නට මඟ සැලසෙනවා පින්නතුනේ. ඒ විදිහට හිත නරක් වෙන හිත කිලිටි වෙන තැන්වලම සාංශාරික වශයෙන් අපි සතුව යම් යම් අකුසල කර්ම විපාක තියෙනවා නම් ඒ අකුසල කර්ම විපාකයක් අර දුබල වූ මනසින්ම ක්‍රියාවට නැංවෙනවා. ඒ කියන්නේ සියදිවි නසා ගන්නට ඒ වගේම තමන්ට විපත් පමුණුවා ගන්නට තමන්ට ලැබෙන්නට තියෙන දේවල් අහිමි කරගන්නට තමන් සතු දේ විනාශ කරගන්නට බොහෝ කොට මිනිස්සු පෙළඹෙනවා කුපිත වූ මනසින් යුක්තව අන්න එතකොට අර සාංශාරික කර්මයක් ඒ තුලින් ක්‍රියාත්මක වෙලා Tamanට මේ ලෝක වශයෙන් මහත් වූ අලාභයක්ම සිද්ධ වෙනවා. එනිසයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං. Taman Tamanට ආදරේ කියලා දැනෙනවා ඒ ඥානවන්තයා විසින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් තමන් සුරක්ෂිත කරගන්නට උත්සාහ කරන්න ඕනේ. තමන් සුරක්ෂිත කරන්නට නම් ඒ තැනැත්තා අසත් ධර්මයෙන් පාප ධර්මයෙන් සිත ආරක්ෂා කරගන්නට උනන්දු වෙන්න ඕන. අනුන් රකින්නට යම්කිසි කෙනෙක් කැමති ඒ අනුන් රකින්නට උනන්දු වෙන තැනැත්තා අසත් ධර්මයෙන් පාප ධර්මයෙන් තමන්ගේ සිත ආරක්ෂා කරගන්නට උත්සාහ කරන්න ඕන. අනුන් රකින්නට කැමති නම් Tamanගේ සිත රැක ගන්නට ඕනේ. Tamanගේ සිත රැක ගන්නට කැමති නම් අනුන්ට හිංසා පීඩා කරන්නට ඇති වෙන අදහස් වලින් Tamanගේ සිත ආරක්ෂා කර ගන්නට ඕනේ. මෙසේ අනුන් රකින්නට සිතන තැනැත්තා තමන්ගේ සිත රැකගන්නට තමන් රැකගන්නට සිතන තැනැත්තා අනුන්ට විපත් නොකොට අනුන් රකින්නට ක්‍රියාත්මක විය යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ ආකාරයෙන් පින්නතුනේ අපට දෛනික ජීවිතේ පැමිණෙන විපත් වලින් බරපතලම විපත තමයි ලොකුම විපත තමයි Tamanගේ හිත කිලිටි කර ගැනීමෙන් Taman ඇති කරගන්නා වූ විනාශය. ද්වේෂය පමණක් නෙවෙයි ඊර්ෂ්‍යාව, මාන්නය, කුහකකම, ඒ වගේම අනුන් හෙලාතලා Taman හුවා දැක්වීම මේ බඳු බොහෝ පාප ධර්මයන් ඒ වගේම අධික තෘෂ්ණාව මසුරුකම මේ බඳු ක්ලේශ ධර්මයන් පාප ධර්මයන් යම් මොහොතක Tamanගේ సంతානේ අවදි වෙනවද ඒ අවදි වෙන මොහොත Tamanටත් ලෝකයටත් දුක් විපත් පමුණුවන අවස්ථාවක් ඒ द्वේෂයට එහෙම නැත්නම් ඒ ක්ලේශයට නතු වෙලා ක්‍රියාත්මක වෙන අවස්ථාව Tamanටත් ලෝකයටත් විපත් පමුණුවන අවස්ථාවක් ඒ අකුසල කර්මයේ විපාක දෙන අවස්ථාව තමනුත් අනුනුත් දුකටපත් වෙන අවස්ථාවක්. මේ අවස්ථා තුනකදීම තමන්ටත් ලෝකයටත් විපත් පමුණුවන්නට මේ මනසෙහි පහළ වෙන්නා වූ අසත් ධර්ම පාප ධර්ම හේතු වෙනවා මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් තමන් විනාශ කරන්නට හේතු වෙනවා ඒ නිසා තමන් තමන්ට ආදරේ නම් එබඳු සත්පුරුෂයා විසින් එබඳු ඥානවන්තයා විසින් තමන්ගේ සිත ආරක්ෂා කරගන්නට උත්සාහ කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තමන් තමන්ට ආදරේ කියලා දැනෙනවා නම් ඒ තැනැත්තා ඥානවන්තයෙක් කියලා බුදුහාමුදුරුව මෙහිදී දක්වන්නේ කුමක් නිසාද? ඥානවන්තයෙකුට විතරයි Tamanගේ මනසෙහි ස්වභාවය වැටහෙන්නේ. දුර්වලකම හරි Taman ළඟ තියනවායි කියලා දැනෙන්නේ ඒක දැනගෙන පාලනය කරගන්නට පුළුවන් වෙන්නේ වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ එපමණකට සිහිය ප්‍රඥාව තිබුණොත් පමණයි. ඒබඳු සිහි කල්පනාවක්, ඒබඳු ඥානයක් නැතිනම් තමන් සතුව තියෙන දුර්වලකම තමන්ට හඳුනා ගන්න එක පහසු නෑ පින්නතුනි. ඒ නිසා තමන්ට තමන් ඇලුම් කිරීම ක්ලේශ ධර්මයක් තමයි. නමුත් ඒ ක්ලේශ ධර්මයේ තමන් තුල තියෙනවයි කියලා තමන්ට හරියට වැටහෙනවා නම් එයටම නතු වෙලා මනස විනාශ කරගන්නේ නැතිව ඒ වගේම තමන් රැකගන්නට කියලා අනුන් අසන්නට ක්‍රියාත්මක වෙන්නේ නැතිව ඒ වගේම තමන්ගේ ආරක්ෂාව රැකවරණය කියලා ලෝකයට විපත් පමුණුවලා බොහෝ පව්කම් කරගෙන මෙලෝ පරලව නසාගන්නේ නැතිව ධාර්මික ක්‍රමයකින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් තුළින් තම තමන් ආරක්ෂා කරගන්නට නම් ඒ තැනැත්තාට සිහිය ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් වෙන්න ඕනේ. Tamange මනසේ තියෙන දුර්වල තැන් දකින්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා Tamanට Taman ඇලුම් කරමිනු ජීවත් වෙන්නේ අපි හැම කෙනෙක්ම ආත්ම තෘෂ්ණාව මතයි කටයුතු කරන්න කියලා යමෙකුට වැටහෙනවා නම් එයම ඥානවන්ත කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනිසයි එබඳු ඥානවන්තයින් විසින් එබඳු පුද්ගලයින් විසින් මෙලව පරලව තමන් සුරක්ෂිත කරගන්නට ක්‍රියාත්මක විය යුතුයි. එනිසා තමන්ට දුක් විපත් පැමිණෙන ප්‍රධානම සම්දිස්ථානයේ වන තමන්ගේ සිත ආරක්ෂා කරගන්නට එබඳු අය හැම විටම උනන්දු විය යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී විශේෂයෙන් අවධාරණය කරන්නේ. පිනතුනි ලෝකයේ අනිත්‍යය අපට යම්කිසි විපතක් කරදරයක් සිද්ධ කළත් ස්වභාවික විපත් අපි වෙත පැමුණා වුණත් ඒ වයින් එක ආත්ම භාවයක අපේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. එක ආත්ම භාවයක අපට හානි පැමිණෙන්නට පුළුවන්. නමුත් Tamanගේ මනස විනාශ කරගත්තොත් අසත් ධර්මයෙන් පාප ධර්මයෙන් ක්ලේශ ධර්මයෙන් Tamanගේ මනස දූෂ්‍ය කරගත්තොත් ඒ නිසා පව්කම් කරන්නට පෙළඹුණොත් ඒ තැනැත්තා විනාශ වෙන්නේ එකාත්ම භාවයක නෙමේ කල්ප කීයක් ඒ තැනැත්තා ඒ අකුසල කර්මය නිසා විපතට පැමිණෙනවාද කියලා අපට ප්‍රමාණ කරන්නට පුළුවන් කමක් නැහැ. මේවා පිළිබඳව නැවත නැවත දීර්ඝ වශයෙන් කරුණු පහදන්නට අවශ්‍ය නැහැ. අපි කොයි කවුරුත් දන්නවා කුසල කුසල කර්මයන් අපට සාංශාරික වශයෙන් විපාක දෙන හැටි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් රැකගන්නට කළ යුතු ප්‍රධානම කාර්යභාරය තමයි බාහිර රැකවරණය සැලැස්වීම අවශ්‍යයි. නමුත් ප්‍රධානම අවශ්‍යතාවය තමයි තම තමන්ගේ සිත් සතන් ආරක්ෂා කර ගැනීම. අසත් ධර්මයෙන් පාප ධර්මයෙන් සිත රැකගෙන කුසල් දහම් වලින් සිත පෝෂණය කරමින් ප්‍රඥාව අවදි කරන්නට ක්‍රියාත්මක වෙනවා නම් ඒ බඳු සත්පුරුෂයා තමන් රැකගන්නටත් අනුන් රැකගන්නටත් ක්‍රියාත්මක වෙන ඥානවන්තයෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟට දෙවැනි ක්‍රමය තමයි අපට දුක් විපත් පැමිණෙන්නට පුළුවන් ක්‍රමය අන් අයගේ මනස හරහා අපට දුක් විපත් පැමිණෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපට අකාලේ නැසෙන්නට අපට ගුටි කන්නට බැනුම් අහන්නට අපි සන්තක දේවල් අකාලේ අහිමි වෙන්නට යම් අකුසල කර්මයක් අපි සතුව තියෙනවා නම් ඒක වෙනත් පුද්ගලයෙකුගේ මනස හරහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අයට හිතෙන්න පුළුවන් අපිව විනාශ කරන්න. ඒ අයට හිතෙන්න පුළුවන් අපිව ඝාතනය කරන්න. ඒ අයට හිතෙන්න පුළුවන් අපි සන්තක දේ හොරකම් කරලා අපට විපත් පමුණුවන්නට. එතකොට බැලූ බැල්මටම ඒ අයගේ අසත්පුරුෂකම නිසායි අපට දුක් විපත් පැමිණෙන්නේ කියලා හිතුණට සැබවින්ම අප සතු අකුසල කර්මය අන් අයගේ සිතුවිලි හරහා ක්‍රියාත්මක වීමක් පමණයි එතන සිද්ධ වෙන්නේ. අනේකාගේ අසත්පුරුෂකම අනේකාගේ පහත් ගතිය ඒකට සාධකයක් වෙනවා. නමුත් අනිත් අය කොච්චර අසත්පුරුෂය වුණත් අපි සතුව ඒ බඳු අකුසල කර්ම නැතිනම් අපට ඒ බඳු විපතක් පැමිණෙන්නට හේතුවක් නැතිනම් ලෝකෙම ඉන්නේ අසත්පුරුෂය වුණත් අපට ඒ වගේ කරදරයක් පැමිණෙන්නට හේතුවක් නැහැ පින්තුනේ. අපි නිතරම මෙහිදී සිහිපත් කරනවා මුගලන් හාමුදුරුව පිළිබඳව කතා ප්‍රවෘත්තිය උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් 이르දි බලයෙන් අගතන්පත් කෙනෙක්. නමුත් අර අසත්පුරුෂයින් මිත්‍යා දෘෂ්ටිකයෙන් පැමිණිලා තුන් වතාවක්ම උන්වහන්සේම වට කරලා තලන්නට උත්සාහවත් උනේ කුමක් නිසාද? ඒ අයගේ අසත්පුරුෂකම වගේම මුගලන් හාමුදුරුවන්ටත් එහෙම විනාශ වෙන්නට හේතුවක් උන්වහන්සේ සසරේ ගොඩනගාගෙන තිබුණා. එහෙම නැත්නම් අවශේෂ රහතන් වහන්සේලාටත් විපත් පමුණවන්නට ඒ අයට ක්‍රියාත්මක වෙන්න තිබුණා. නමුත් අනෙත් රහතන් වහන්සේලාට හානි කරනවා වෙනුවට මේ 이르දි බලයෙන් අගතන්පත් වූ මුගලන් හාමුදුරුවන්ම වට කරලා තුන් වතාවක්ම ඒ සඳහා ක්‍රියාත්මක වුණේ කුමක් නිසාද? තමන් වහන්සේ සතුවත් ඒ විපතට මුහුණ දෙන්නට හේතු ගොඩනගාගෙන තිබුණු නිසායි. එනිසා පින්නතුනේ අපට ලෝකේ වරද වගේ පෙනුනට ඒ ලෝකේ ඉන්න වැරදිකාරයෝ අපි සමග උරණ වෙනවා අපට හානි කරන්න පෙළඹෙනවා අපේ ජීවිත විනාශ කරන්නට ක්‍රියාත්මක වෙනවා එහෙම කරන්නට පෙළඹෙන්නේ අපටත් ඒ බඳු විපතකට මුහුණ දෙන්නට සසරේ හේතුවක් හදාගෙන තියෙන නිසා ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි ඔය විදිහට Tamanගේ මනස තුලින්ම ක්‍රියාත්මක වෙලා Tamanගේ ජීවිතේ නැති කරගන්න Taman සතු දේවල් විනාශ කරගන්නට මනස විනාශ කරගෙන අකුසල් සිද්ධ කරගන්නට Taman පෙළඹෙනවා ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි අන්නේ පුද්ගලයින්ගේ දුෂ්ට නපුරුකම් හරහා අපේ අකුසල කර්ම මතුවෙලා ඒ අය විසින් අපි වෙත විපත් පමනුවන්නට ඉදිරිපත් වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි සබා දහමින් යම් යම් දුක් විපත් අපි වෙත පැමිණෙනවා. මුහුද ගොඩ ගැලීමෙන් ගම් වතුර ගැලීමෙන් ඒ වගේම හදිසි අනතුරු සිද්ධ වීමෙන් නාය යාමෙන් මේ නොයෙක් ක්‍රමවලින් නියඟ ඇතිවීමෙන් වර්ෂාව අධික වීමෙන් නොයෙක් ක්‍රමවලින් පුද්ගලයින්ට ස්වභාවික දුක් විපත් පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා මේ පසුගිය කාල වකවානුව විශේෂයෙන්ම ලෝකෙටම ස්වභාවික විපත් අධික කාලයක් බව බොහෝ දෙනා විසින් කරුණු පැහැදිලි කරන්නට යෙදුණා මේ වන විට විවිධ පුද්ගලයන් ඉදිරිපත් වෙලා යම් යම් ප්‍රතිකර්ම මානසික වශයෙන් ඒ වගේම ಗುಣධම් වැඩිමෙන් සත්‍යක්‍රියා සිදු කිරීමෙන් ඒ වගේම හැකිතාක් යහපත් පැත්තට සත්භාවයට මනස යොමු කර ගැනීම තුලින් විවිධ උපක්‍රම කරමින් ඒ විපත් වළක්වාලන්නට ලෝකේ පුරාම සිටින සත්පුරුෂයෝ නොඑක ආකාරයෙන් උත්සාහවත් වෙනවා ඒ උත්සාහයන්හි ප්‍රතිඵලයක් හැටියට මේ වන විට එක්තරා ප්‍රමාණයකින් ඒ ලෝකයට පොදුවේ පැමිණෙන දුක් විපත් යටපත් වෙලා තියෙනවායි කියන බව අපි කාටත් පැහැදිලිව පෙනෙනවා. නමුත් ඒ తত্ত্বය තවදුරටත් මගහරවලා ඒවා මතු නොවන ආකාරයෙන් මිනිසුන්ගේ ජීවිත හැකියතාක් ආරක්ෂා කරගෙන එවැගේම මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන දහම ලෝකෙහි පවත්වන්නට නම් අපි යලි යලිත් ඒබඳු සද්භාවයන්හි නිරත වෙන්නට අවශ්‍යයි. එනිසා තමයි වර්ෂයකට වතාවක් එක් දිනක් එක් වේලාවක් යොමු කරගෙන ඒබඳු සත්‍යක්‍රියාවක් කරන්නට අපි මහ ජනතාව දැනුවත් කරන්නේ උනන්දු කරවන්නේ. එහිදී කාරණා කිහිපයක් සිද්ධ වෙනවා. පළවෙනි කාරණේ තමයි එබඳු සත්‍යක්‍රියාවට පෙළඹෙනකොට අපේ මනස ගැන හඳුනාගෙන සත්‍යක්‍රියාවක් කරන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ප්‍රඥාවෙන් තමන් වැඩෙනවා. දෙවැනි කාරණේ තමයි තමන්ගේ මනසේ තියෙන යහපත් වූ ගුණාංග අවදි කරගෙන ඒවා ඵලදායක විදිහට සත්‍යක්‍රියාවක් වශයෙන් යොදාගන්නේ කොහොමද කියලා යම්කිසි අත්දැකීමක් ලැබෙනවා. ඒ අත්දැකීමෙන් පරිණත වෙන්න පරිණත වෙන්න අනුන් පිළිබඳව කරුණා මෛත්‍රියෙන් සිතලා අනුන්ට පැමිණෙන විපත් වළක්වන්නට ක්‍රියාත්මක වෙද්දී කරුණා මෛත්‍රිය උපදවාගෙන Taman ගැන වගේම අන් අය ගැනත් මෙත් සිතින් සිතන්නට Taman යොමු වෙනවා. ඒ උත්සාහය බහුලව ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න ලෝකෙට පැමිණෙන විපත් ටිකෙන් ටික අවම වෙලා හැම දිනාටම සෙත ශාන්තිය යහපත උදා වෙනවා. මේ බඳු ප්‍රයෝජන ගණනාවක් අපට මතු කරගන්නට පුළුවන් ඒ බඳු යහපතක් වෙනුවෙන් අපේ සිත යොමු කරන්නට පුළුවන් නමුත් පින්නතුනේ සත්‍යක්‍රියාවක් කරන්නට නම් විපත් වළක්වන්නට නම් ඒක කරන්නේ කොහොමද ඒ සඳහා අපේ මනස ගොනු කරගන්නේ කොහොමද කියලා අපි හැම කෙනෙක්ම නිවැරදිව තේරුම් ගන්නට ඕන. සත්‍යක්‍රියාවක් කියලා කියන්නේ පින්නතුනේ තමන් සතුව තියෙන යම්කිසි සත්‍යයක්. ඒ කියන්නේ තමන් අකුසලයෙන් වැළකුණු අවස්ථාවක්, කුසලයක් පුරුදු පුහුණු කරපු අවස්ථාවක්, එහෙම නැත්නම් තමන් සතුව පවතින යම්කිසි ගුණයක් සත්‍ය වශයෙන් සිහිපත් කරලා මෙන්න මේ යහපත මම සිදු කළ බව සත්‍යයි. මෙන්න මේ විපතෙන් මම වැළකුණු බව එහෙම නැත්නම් මේ අපරාධයෙන් මම වැළකුණු බව සත්‍යයි. මෙන්න මේ ගුණාංගය මෙපමණ කාලයක් අවංකව මම ප්‍රගුණ කරපු බව සත්‍යයි. මෙන්න මේ විදිහට Tamanට අවංකවම සිහි කරන්නට පුළුවන් සත්‍ය වූ කාරණයක් Tamanගේ ජීවිතේ මතු කරගන්නට ඕනේ. එහෙම මතු කරගෙන ඒ Tamanගේ මනසින් ගොඩනගා ගන්නා වූ ඒ මානසික ශක්තිය ක්‍රියාත්මක කරමින් යම්කිසි විපතක් වළක්වන්නට යහපතක් සිද්ධ වෙන්නට ඒ මනසේ ශක්තිය යොදවලා එහි මොහොතේම එය ක්‍රියාත්මක කරවීම තමයි සත්‍යක්‍රියාවෙන් සිද්ධ වෙන්නේ. මේක ප්‍රාර්ථනාවක් හෝ ආශිර්වාදයක් සිදු කරනවට වඩා තරමක් වෙනස් වූ කාරණයක්. යම් ප්‍රාර්ථනාවක් කරන්නට අපි කාටත් පුළුවන්. ආශිර්වාදයක් කරන්නට අපි කාටත් පුළුවන්. හැබැයි සත්‍ය ක්‍රියාවක් කරනවා කියන එක ඊට වඩා තරමක් ගැඹුරු කාරණයක්. ප්‍රාර්ථනාවයි කියලා කියන්නේ ඉදිරියේ සිද්ධ වෙන්නට සුදුසු යම් යහපතක් පිළිබඳව හෝ විපතක් වළක්වා ගැනීම පිළිබඳව හෝ අපි යම්කිසි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇති කරගෙන සිතුවිල්ලෙන් වචනයෙන් අපි ප්‍රාර්ථනාවක් හැටියට කරනවා මෙය මෙසේ වේවා එතකොට මෙය මෙසේ වේවා කියලා ප්‍රාර්ථනා කළාම ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක වෙන්නට තියෙන සාධක ගොනු ඒ ප්‍රාර්ථනාව එහෙම සිදු වෙන්නට පුළුවන්. ඒ ප්‍රාර්ථනාවට සාධක ගොනු නොවුනොත් ඒක ව්‍යර්ථ වෙන්නටත් පුළුවන්. ඒ නිසා ප්‍රාර්ථනාවක් සඵල වෙනවද නැද්ද කියන එක ස්ථිර කාරණයක් නෙමෙයි. ඒ සඳහා අදාළ සාධක ගොනු වුනොත් අනාගතයේ යම්කිසි දිනක ඒසේ සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම ආශිර්වාදයක් තුලත් සිද්ධ වෙන්නේ අනිත් අයට සෙත ප්‍රාර්ථනා කිරීම අනිත් අයගේ යහපත ප්‍රාර්ථනා කිරීම. එහිදී විශේෂයෙන් බුදු ගුණ සිහි කරලා, දහම් ගුණ සිහි කරලා, සංඝ ගුණ සිහි කරලා, සීලය සිහි කරලා මෙබඳු යම්කිසි යහපත් දෙයක් සිහිපත් කරලා එයින් යම්කිසි කෙනෙකුට ආශිර්වාදයක් කරන්නට පුළුවන්. නමුත් ඒ ආශිර්වාදය සිද්ධ වෙන්නේ ඒ ආශිර්වාදය කරන පුද්ගලයාගේ මානසික ශක්තිය ප්‍රමාණයටයි සත්භාවයේ ප්‍රමාණයටයි එය සඵල වෙනවාද නැද්ද කියන බව තීරණය වෙන්නේ. නමුත් මේ සත්‍යක්‍රියාවක බලය රඳා පවතින්නේ පින්නතුනේ ඒක ඒ මොහොතේම ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් කාරණයක් ඒ වගේම එය කරන පුද්ගලයා දුබලකම් ඇති කෙනෙක් වෙන්නත් පුළුවන් හැබැයි ඒ සිහි කරන කාරණේ සත්‍යයක් නම් ඒ සත්‍ය නිවැරදිව මනසෙහි අවදි කරගන්නට පුළුවන් නම් අවදි කරලා එවේලේ ඒ ශක්තිය ගොඩනගාගෙන මුසු කරන්නට පුළුවන් නම් දුබලකම් සහිත කෙනෙකුට වුණත් සත්‍යක්‍රියාවක් කරන්නට පුළුවන්කම තියෙනවා. අපි එහෙම සිහිපත් කළේ කුමක් නිසාද? මේ ශාසන ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල සඳහන් වෙනවා ගණිකාව පවා සත්‍යක්‍රියා කරපු ආකාරය. එක් අවස්ථාවක ධර්මාශෝක රජුරුව යුද්ධයට ගිහිල්ලා ඒ කාලේ ධර්මාශෝක බවට පත් වෙලා නැහැ. චණ්ඩාශෝක හැටියට ඉන්න කාලේ යුද වැදෙමින් විවිධ රාජ්‍යයන් අල්ලා ගන්නට ක්‍රියාත්මක වෙන කාල වකවානුවේ Tamanගේ සේනාව සමග අචිරවතී ගංගාව අසබඩ කඳවුරු ගහගෙන ඉන්නකොට වැස්ස වැහැලා අචිරවතී ගඟ මතු පිටටම පිරීලා වේගයෙන් ගලා බහිනවා. එතකොට රජ්ජුරුව කියනවා මේ ගංගාව පහළට ගලන්නේ. මේ ගංගාව ඉහළට හරවන්නට පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා නිකමට ප්‍රකාශ කළා. මේ කාරණේ ඇහුණා ඒ පිරිස අතර හිටපු එක්තරා ගණිකාවකට. ඒ ගණිකාව Tamanගේ ජීවිත කාලය තුල Tamanගේ ශරීරය අන් අයට විකුණලා පහත් වූ වෘත්තියක යෙදিলা ජීවිකාව ගත කළා වුණත් ඒතනත්ය සතුවත් සිහි කරන්නට සුදුසු සත්‍ය වූ ගුණයක් පුහුණු කරගෙන තිබුණා. ඒ කුමක්ද යම් පුරුෂයෙක් අද දවස Tamanට වෙන් කරන්නට කියලා කල්ැතුව මුදල් ගෙව්වොත් ඒ පුරුෂයාට හැර අන් කිසිම කෙනෙකුට එදා දවස ඊට වඩා ලොකු මුදලක් ගෙවුවා වුණත් Taman වෙන් කරන්නේ නැහැ. ඒ වගේම මුදල් ගෙවලා දිනේ වෙන් කරගත්තාට පස්සේ Tamanගේ විවාහක ස්වාමියාට සලකන්නේ යම්සේද ඒ ආකාරයෙන් හදවතින්ම ඒ පැමිණෙන පුරුෂයාට සංග්‍රහ කරන්නට මේ කාන්තාව උනන්දු වුණා. මේ කෙසේවත් කඩ නොකොට එක්තරා ධර්මතාවයක් හැටියට මේ ගණිකාව පුරුදු පුහුණු කරගෙන ආවා. අර රජ්ජුරුව මේ කතාව කියනකොට මේ ගණිකාවට සිහිපත් වුණා මටත් පුළුවන් නේද යම් කාරණයක් සිහිපත් කරලා සත්‍යක්‍රියාවක් කරන්න. එහෙම හිතලා අර Taman සතුව තිබුණු සත්‍ය ආවර්ජනා කරලා මම මගේ මේ ජීවිතය තුළ මෙබඳු අදිෂ්ඨානයක් ඇති කරගෙන අකණ්ඩව ඒ කාර්ය මේ වෙනකන් කරගෙන එනවා මෙන්න මේ විදිහේ සද්භාවයක් මං එහි පුහුණු කරගෙන එනවා කරන්නා වූර්තිය පහත් ක්‍රියාවක් වුණත් ඒක පාප ධර්මයක් අසත් ධර්මයක් වුණත් ඒ තුල පවා යම්කිසි සත්‍ය ධර්මයක පිහිටා කටයුතු කරනවා එය සත්‍යයක් ඒ සත්‍ය බලයෙන් මේ ගංගාව අනිත් පැත්තට ගලන්නට ඕනේ කියලා අදිෂ්ඨාන කරනකොටම ඒ ප්‍රදේශයේ ජලය අනෙක් පැත්තට ගලන්නට පටන් මේ ආශ්චර්ය දැකලා රජ්ජුරුව අහනවා කවුද මේ ක්‍රියාව සිද්ධ කළේ? එතකොට අර තැනැත්තිය කියනවා මමයි එය සිද්ධ කළේ. මේ තරම් පහත් ක්‍රියාවක යෙදලා ඉන්න නුඹට තියෙන ශක්තිය කුමක්ද මෙබඳු දෙයක් කරන්නට? එතනදී මේ ගණිකාව ප්‍රකාශ කරනවා මහරජතුමනි මම පහත් ක්‍රියාවක යෙදලා සිටින බව ජීවිකාව ගත කරන බව ඇත්තයි. නමුත් මම තුලත් සිහි කරන්නට පුළුවන් තරම් සත්‍ය වූ ගුණයක් මම පුරුදු පුහුණු කරගෙන තියෙනවා. එය සිහිපත් කරලයි මම මේ ආශ්චර්ය සිදු කළේ කියලා ඒ කාන්තාව ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා මේකෙන් අදහස් කරන්නේ කොච්චර පව්කම් කළත් කමක් නැහැ කියන එක නෙවෙයි පින්නතුනේ අපේ සත්භාවයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒබඳු පුද්ගලයාට සත්‍යක්‍රියාවක් කිරීමේ බලය වැඩි නමුත් දුබලකම් තියෙන කෙනෙකුට වුණත් Tamanගේ ජීවිතයේ යම්කිසි සත්‍ය සිදුවීමක් සොයා ගන්නට පුළුවන් නම් අවංකව සිහි කරන්නට පුළුවන් කාරණයක් සිහි කරගන්නට අවදි කරගන්නට පුළුවන් නම් Tamanටත් ලෝකෙටත් පැමිණෙන දුක් විපත් වළක්වලා අපට යහපතක් සිදු කරන්නට එයම භාවිතා කරන්නට පුළුවන්කම තියෙනවා පිනතුන. ඒ විදිහේ සත්‍යක්‍රියාවක් කරන්නට නම් පළමුවෙන්ම අපි තෝරා ගන්නට ඕන දේ තමයි අපි ළඟ සිහි කරන්නට සුදුසු සත්‍යක් තියනවාද දෙවැනි කාරණය තමයි ඒ සත්‍ය අවදි කරලා එහි මනස ස්ථාවර කරගන්නට පුළුවන්ද තුන්වැනි කාරණය තමයි අප අපි කුමක්ද වෙනස් කරන්නට යන්නේ කුමන විපතක්ද වළක්වන්නට යන්නේ කුමන යහපතක්ද අපි සිද්ධ කරන්නට යන්නේ හතරවෙනි කාරණේ තමයි ඒ කරන්නට යන වෙනස මනවින් තේරුම් අරගෙන ඒ කෙරෙහි අවධානය යොමු කරලා අර මනසේ ශක්තිය මුදා හරිමින් අදිෂ්ඨාන කිරීම මෙන්න මේ පියවර හතර අපිට මනවින් පුහුණු කරන්නට පුළුවන් නම් ඕනම කෙනෙකුට තමන් සතු සත්‍යයක් අවදි කරගෙන විපතක් වළක්වාලන්නට යහපතක් සිදු කරන්නට ඒ මානසික ශක්තිය භාවිතා කරන්නට පුළුවන්. සත්‍ය කරුණක් සොයා ගන්නවා කියලා කියන්නේ අපි අර මුලින් සඳහන් කළාක් මෙන් තමන්ගේ ජීවිතයේ තමන්ට අවංකව සිද්ධ කරන්නට පුළුවන් කුසලයක්. අටපිරිකර පූජා කළා කටින පිංකම් සිද්ධ කළා અભයදානේ දුන්නා කියලා සිදුවීමක් වශයෙන් සිහි කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ සිද්ධියෙහි ඇතිවුණු මානසික తත්වේ එහිදී අපි පවත්වාගත්තු අදහස මොකද්ද කියලා මතු කරන්නට පුළුවන් වෙන්න ඕන මොකද අපි මනසින් කරන ක්‍රියාවක් නිසා ඒ නිසා ඒ અભේදානයේ දුන්නේ කෙබඳු අදහසකින්ද ඒ කටින පිංකම කලේ මොන වගේ අදහසක පිහිටාගෙනද මෙන්න මේ අදහසේ පිහිටලා මම මේ සත්කාරය කළ බව සත්‍යයි කියලා අපට ඒ මානසික ස්වභාවය සිහි කරන්නට පුළුවන් නම් ඒක සත්‍ය ක්‍රියාවක් කරන්නට තරම් සුදුසු ප්‍රබල ශක්තියක් ගොඩ නැගෙනවා පින්නතුන්. ඒ වගේම යම්කිසි කෙනෙකුට තමන් පව්කම් වලින් වැළකුණු අවස්ථාවක් ඕන නම් සිහි කරන්නට පුළුවන්. මම පන්සිල් රැක්කා කියලා සිහිපත් කරනවට වඩා ඒ පංච සීලේහි එක් එක් ශික්ෂාපද වෙන් වෙන්ව අරගෙන මම ප්‍රාණඝාතයෙන් අවංකව වැළකුණාද? වැළකුණා නම් කොපමණ කාලයක් මම වැළකුණාද? මේ විදිහට වෙන වෙනම අරන් පැහැදිලිව කල්පනා කරලා අපේ මනස නිවැරදි ස්ථාවරයකට ගන්නට අපි උත්සාහ කරන්න ඕන. ඒ මොකද මම පන්සිල් රැක්කා, එය සත්‍ය නම් මෙසේ වෙන්නට ඕනේ කියලා අදිෂ්ඨාන කළාට පංචශීලයේම පොදුවේ ගත්තහම අපිට සමහර විට සැක සංකා ඇති වෙන්න පුළුවන් බොරුවක් කියුණාද දන්නේ නැහැ සතෙක් මැරුණද දන්නේ නැහැ එහෙම සැක සංකා ඇති වෙලා අපේ මනස අස්ථාවර ස්වභාවයටපත් වුණොත් ඒ සත්‍යක්‍රියාවට එයම බාධාවක් වෙනවා පින්නතුනේ ඒ නිසා තමන් සතු සත්‍ය කාරණය මතු කරගනිද්දී එය කුසලයක් වුණත් කමක් නැහැ අකුසලයකින් වැළකුණු අවස්ථාවක් වුණත් කමක් නැහැ තමන් දෛනිකව පුරුදු පුහුණු කරන යම්කිසි ගුණයක් වුණත් කමක් නැහැ ඒ කවර කාරණය හෝ පැහැදිලිව හඳුනා ගැනීම අවශ්‍යයි පළමුවෙන් මොකද එහෙම නොවුනොත් අර කාරණේ ලොකු කරගන්නට කියලා අපි ගොඩක් දේවල් එකතු කරගත්තට තේරුමක් නැහැ එය අවංකව අපට සිහි කරන්නට පුළුවන් කරුණක් නොවුනොත් ඒ නිසා කුඩා දෙයක් වුණත් කමක් නැහැ කෙටි කාලයක් ආරක්ෂා කරපු දෙයක් වුණත් කමක් නැහැ සත්‍ය වීමයි ප්‍රධාන කාරණේ වෙන්නේ ඊළඟට දෙවැනි කාරණේ තමයි ඒ තමන් සිහි කරන්නට යන සත්‍ය යලි යලිත් සිහිපත් කරලා යලි යලිත් කල්පනා කරලා එහි මනස හොඳට පැහැදිලිව ස්ථාවර කරගන්නට ඕන මනස සැලෙන්නේ නැතිව ඒ කියන්නේ විටින් විට අපට සැක සංකා මතුවෙනවා නම් විටින් විට අපට ඒ පිළිබඳව යම් යම් දුර්වලතැන් මතක් වෙනවා අපේ මනස වික්ෂිප්ත වෙන්නට කඩා වැටෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා අපි අදිෂ්ඨාන කරන්නට යන කාරණේ පිළිබඳව අපට අවංකවම මනස පිහිටවන්නට පුළුවන් වෙන්න ඕන. මම මේ සිහි කරන්නට යන දේ ඒකාන්ත සත්‍යයක් අනිවාර්යෙන් මා විසින් අද්දුටු දෙයක් කියන බව අපට සිහි කරන්නට පුළුවන් වෙනවා. මෙහිදී පින්නතුනේ සත්‍යක්‍රියාවක් සඳහා හෙට උදේ ඉර පායන බව සත්‍ය නම් මෙසේ වෙන්නට ඕනේ කියලා එහෙම අපිට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒක තමන් ප්‍රත්‍යක්ෂ කළ දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ಗುಣ සත්‍ය නම් මෙහෙම වෙන්න ඕන කියලා සත්‍යක්‍රියාවක් කරන්න බෑ. එහෙම ආශිර්වාදයක් කරන්න පුළුවන්. සත්‍යක්‍රියාවක් කරන්නට නම් තමන් අත්දකපු අත්විඳපු දෙයක් තෝරා ගන්න එකයි වඩා වැදගත් වෙන්නේ. එහෙම තෝරාගත්තොත් තමයි අපිට එහි මනස ස්ථාවර කරගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට දෙවැනි තුන්වැනි කාරණේ තමයි ඒ සත්‍යක්‍රියාව තුළින් අපි වෙනස් කරන්නට යන්නේ කුමක්ද? තව කෙනෙකුගේ රෝගයක් සුව කරන්නටද, ලෝකෙට පැමිණෙන විපත් වළක්වාලන්නටද මේ කවර කාරණයක්ද අපි වෙනස් කරන්නට යන්නේ? ඒක පිළිබඳව පැහැදිලි වැටහීමක් අපට ඇති කරගන්නට ඕන. ඊළඟට හතරවෙනි පියවර තමයි ඒ අදාළ කාරණයට ඉලක්ක කරලා අපේ මනසේ ගොඩනගාගත්තු අර මානසික ශක්තිය මුදා හරමින් අදිෂ්ඨාන කරන්නට ඕනේ මම මේ කුසලයේ මෙන්න මේ අදහසින් සිදු කළ බව සත්‍යයි මේ ප්‍රතිපත්තියේ මම මෙපමණ කාලයක් අකණ්ඩව රැඳී සිටියේ බව සත්‍යයි මෙන්න මේ ගුණය මෙපමණ කාලයක් මම පුහුණු කළ බව සත්‍යයි ඒ සත්‍ය බලයෙන් ඒ කුසල බලයෙන් මේ විපත් වැළකීලා ලොවට යහපත වේවා හැම දිනාගේම ජීවිත සුරක්ෂිත වේවා සම්බුද්ධ ශාසනය චිරකාලයක් සුරක්ෂිත වේවා කියලා නැවත නැවත අදිෂ්ඨාන කිරීමයි අවශ්‍ය වෙන්නේ අපි නැවතත් සිහිපත් කරනවා මෙහිදී අවශ්‍ය වෙන්නේ නිකම්ම නිකං ප්‍රාර්ථනාවක් කිරීම නෙවෙයි අර මනසේ ශක්තිය අවදි කරගෙන එය අදාළ කාරණය සිහි කරමින් ඒ වෙත යොමු කරමින් කරන මානසික ක්‍රියාකාරීත්වයක් මෙහි අනිවාර්යෙන් ඇති විය යුතුයි. ඒ නිසයි මේක සත්‍යක්‍රියාවයි කියලා හඳුන්වන්නේ. මේ විදිහට අපිට සත්‍යක්‍රියාවක් කරන්නට පුහුණු කරගන්නට පුළුවන් නම් මනස තමන්ට පැමිණෙන විපත් වළක්වා ගන්නට පුළුවන් අනුන්ට පැමිණෙන විපත් වළක්වාලන්නට පුළුවන් ඒ වගේම පොදුවේ ලෝකයට පැමිණෙන විපත් වළක්වාලන්නට අපට යම් ප්‍රමාණයකට සහාය වෙන්නට පුළුවන් ඒ නිසා මෙවර දුරුතු පොහෝ දිනෙහි රාත්‍රී 9යි 10ට ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල බොහෝ දෙනා දැනුවත් කරලා එකම දිනෙහි එකම වෙලාවට රාත්‍රී 9යි 10ට ලංකාව වෙලාවෙන් අනිත් රටවලත් ඒ වෙලාවම යොදාගෙන සියලු දෙනාම තම තමන් ඉන්නා තැනක ඉඳලා මේ විදිහට තමන් කළ කුසලයක් හෝ අකුසලයෙන් වැළකුණු අවස්ථාවක් හෝ යම්කිසි සත්භාවයක් හෝ සිහිපත් කරලා මේ ගුණෙහි මම පිහිටි බව සත්‍යයි ඒ සත්‍ය බලයෙන් ලොවට පැමිණෙන ස්වභාවික විපත් වැළකීලා හැම දිනාගෙම ජීවිත සුරක්ෂිත වෙන්න සම්බුද්ධ ශාසනය චිරකාලයක් ලෝකෙහි ස්ථාපිත වෙන්න කියන මේ අදිෂ්ඨානය විනාඩි 10ක් පමණ රාත්‍රී 9යි 10 ඉඳලා විනාඩි 10ක් පමණ යලි යලිත් ඒ අදිෂ්ඨානය කරමින් පෙන්වීමෙන් සත්‍යක්‍රියාවෙහි යෙදීමයි අවශ්‍ය වෙන්නේ.